මිත්‍යා සම්මා කියන පද දෙකට සරල අර්ථ තියෙනවා ගැඹුරු අර්ථ තියෙනවා. මෙලොවක් පරලොවක් පින්පව් මවට කරන උපස්ථාන විපාක නැහැ කියලා කියන එකත් මිත්‍යා. එහෙම එකක් තියෙනවා කියලා විශ්වාස කරන එක දසවස්තුක සම්මාදිට්ඨිය වශයෙන් හඳුන්වනවා. සුරාව සූද දුරාචාරය ආදී කොට ඇති මේ නොකටයුතු වෙළඳාම් වලින් ජීවත් වෙන එක මිත්‍යා. ගොවිතැන් වෙළඳාම ආදී කාරණාන් ජීවත් වෙන එක සම්මා. මේ විදිහටයි මම පෙන්නේ මිත්‍යා සම්මාවලට පුද්ගලයන් වශයෙන් අපට පේන මට්ටමින් අර්ථයක් සපයා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් පටිච්චසමුප්පාද න්‍යාය ආරම්භලොත් මිත්‍යා සම්මා කියන්නේ මොකද්ද? එතකොට සමහර විට අපි සම්මායයි කියන ඔක්කොම මිත්‍යාවට වැටිලා වෙනස් සම්මා ප්‍රතිපදාවක් එළියට එන්න බැරි නෑ. එහෙම කියන්න හේතුවකුත් තියෙනවා. අපි ඇසුරු කරාම මේ සමාජයේ කවුරු හරි ඔවුන් ඔක්කොම හොඳ අය. ඔන්න ඔක්කොම හරි අය වශයෙන් තමයි සලකනු ලබන්නේ. ඔවුන් සතුව යම් යම් යහපත් ලක්ෂණ තිබෙන බැවින් අපට නරකයි කියන්න බෑ. කෙනෙක් නරකයි කියන තක්සේරුව අදගන්නේ ඔහුගේ ගතිලක්ෂණ වල 100 සංඛ්‍යාවෙන් ගොඩක් වැරදි පැත්ත තියෙනවා නම්. හොඳ පැත්ත හුඟක් තියෙනවා නම් හොඳ කෙනෙක් කියනවා. නමුත් පෘථග්ජන නම් ඒ පෘථග්ජන පුද්ගලයා ළඟ නරක ලක්ෂණ වැඩිපුර තියෙනකොට හොඳ ලක්ෂණ සැඟවී තියෙන්න පුළුවන්. සොඳ ලක්ෂණ වැඩිපුර තියද්දි නරක ලක්ෂණ හැඟ විදියට පුළුවන්. නමුත් මේ සංයුත්තනිකායේහි අபிසමය සංයුත්තේ පවතිනා වූ පටිපදා සූත්‍රය කියන එක තියෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය විග්‍රහ කරන්නා වූ එක සූත්‍රයක් වශයෙන්. එහෙම ගත්තාම මේ මොකද්ද මේ මිත්‍යා ප්‍රතිපදාව සමා ප්‍රතිපදාව කියන එක සතුන් මැරීම මිත්‍යා ප්‍රතිපදාව සතුන් මැරීමෙන් වැළකීම සම්මා ප්‍රතිපදාව කියලා හරි මත්පැන් පානය කරන එක මිත්‍යාපටිපදාව මත්පැන් පානය නොකිරීම සම්මාපටිපදාව කියලා හරි සුරාව සූද දුරාචාරයේ මිත්‍යාපටිපදාව සංසිල් ආරක්ෂා කරගන්න එක සම්මාපටිපදාව කියලා හරි සෑහෙන්න පුළුවන් කමක් නැහැ. ඒවා පෘථග්ජන මට්ටමේදී යම් යම් විරතීන් මත යම්කිසි ප්‍රගතියකට එන පාරවල් සමාජයේදී. ඇතැම් විට අපේ බෞද්ධ සමාජයේ නැතිතරම් ප්‍රගතියක් මේ නීතිය පිළිපදින්නා වූ විදේශ රටවල තියෙන්න පුළුවන්. උන් පන්සිල් දාන්නෙත් නැහැ, කියවන්නෙත් නැහැ. නමුත් උන් සතුන් මරන්නේ නැත්නම්, හොරකම් කරන්නේ නැත්නම්, මත්පැන් පානය කරන්නේ නැත්නම්, බොරු කියන්නේ නැතිනම්, මත්පැන් පානය කරන්නේත් නැතිනම්, පරිසරයට හානියක් කරන්නේත් නැතිනම්, පරිසරයට ජීවීන්ට හැමෝටම ලැබියාව දක්වනවා නම්, ඔවුන්ගේ ජීවිත අපට වඩා පිළිවෙල නැද්ද? එයින් මම පෙන්වන්නේ අපි හරි කියන එක නෙමෙයි, අපි වැරදි කියන එකක් නෙමෙයි. දහමක් නැතුවත් මේ සමාජයේ කිසියම් ආකාරයක අපට වඩා සදාචාර සම්පන්න නීතිගරුක පුද්ගලයන් මේ ලෝකේ යම් යම් දියුණු රටවල් වල ඉන්නවායි කියන එක අපි හැම රටම ගිහින් නැති වුණත් ගිහින් ආපු අය කියන කාරණාවල අනුව තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ මිච්ඡා පටිපදා සම්මා පටිපදා ගලපන්නේ මේ බුදුදහම නොදන්න විදේශිකයන් සහ දන්න අය සම්බන්ධ කර කර නෙමෙයි. ඊට වඩා වෙනස් ආකාරයකට. පෘථග්ජනද ඔබ ඔබගේ ප්‍රතිපදාව පටිච්චසම්පාද න්‍යායට අනුව මිච්ඡා ප්‍රතිපදාවක්. ඔබ පෘථග්ජන භාවයේ කඩයිම ස්පහසු කරගන්න බැරි වුණොත් ඔබට මේ ප්‍රතිපදාවේ හමු වෙන දේ මොකද්ද? භවගාමිත්වය. භවගාමිත්වය කියන එකේ තේරුම මොකද්ද? භවගාමිත්වය කියන තේරුම භවයේ ඇවිදින්න සිද්ධ වෙන කියන එක. භවයේ කොහාටද ඇවිදින්න පුළුවන්? භවයේ ඇවිදින්න පුළුවන් පවෙන් පරලෝ ගිහිල්ලා අපාය පැත්තේ. පිනෙන් පරලෝ ගිහිල්ලා කාම සුගති හතෙන් එකක. ධාන වර්ග දෙකෙන් පරලෝ ගිහිලා රූපී අරූපී බඹතලවල. මෙහෙම මේ සත්‍යයා බුදුන් වහන්සේ පහළ වුණත් නැතත් මේ භව තුනේ යන්නට යම්කිසි දියුණුවන පිරිහෙර මාර්ග අනුගමන කරලා තියෙනවා. එතකොට ඔවුන්ට භව නිරෝධගාමිත්වයක් කාටවත් තියනවද? අපාගත වුණා වූ සුප්පබුද්ධට හරි, දේවදත්තට හරි, රූපී අරූපී භවතලට ගියා වූ ආලාරකාල මුද්දකරම්ම පුත්ත භග්වැණියට හරි භවගාමී ප්‍රතිපදාවක් කරනවම භව නිරෝධගාමී ප්‍රතිපදාවක් තියනවාද? දෙගොල්ලම භවගාමී. භවගාමී එකේ නරක එකයි හොඳ එකයි කියන්න පුළුවන්. එහෙ ගියායට මොකද වෙනවා කියන්නේ? ආපෝ එහෙම භව නිරෝධගාමී කියලා තියනවාද? නැහැ. ආගන්තාරෝ පුනබ්බවං ආයෙත් පුනර්භවයකට එන්න සිද්ධ වෙනවා කියනවා. දේවදත්ත හරි එහෙම නැත්නම් සුපබුද්ධ කුෂ්ඨ හරි තවත් කවුරු හරි. එහෙන් භව නිරෝධගාමී වෙනවා කියලා තියනවාද? නැහැ. දුක් විපාක ගෙවලා නැවසරයක් පුනර්භවයකට එනවායි කියලා තියනවා. සත් ඉස්සර පසේ බුදුරයා වගේ නමකුත් තියලා තියෙනවා දේවදත්තට. එතකොට භවගාමිත්වය මෙතනින් මිනිසුන් හදාගෙන යන දෙයක්. මිනිසුන් මෙහි ජීවත් වෙලා තමන් කරන පාපයට තමන් කරන පිනට තමන් කරන ධායනයට අනුව තමයි මේ මරණින් මතු පරලෝ යාම ඔස්සේ මේ තුන් භවයේ ගමන් කිරීම සිදු කරන්නේ. මේ මිත්‍යාපටිපදාව කියන සූත්‍රයෙන් පෙන්වන්නේ මේ තුන් භවගාමිත්වෙම මිත්‍යාපටිපදාවක් කියන එක. එහෙනම් ඒ භවගාමීත්වයෙන් මිදෙන්න භව නිරෝධගාමී ප්‍රතිපදාවකට එන්න වෙනවා. භව නිරෝධගාමී ප්‍රතිපදාවකට එන්න තථාගතයන් වහන්සේ දේශනා කළ වදාළා වූ ධර්මයේ සරණින් Taman භව නිරෝධ කරන්නෙක් බවට පත් වෙන්න වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ වූ ධර්ම න්‍යාය පිළිබඳව අපි කතා කරන්නේ අද ඊයේ නෙවෙයි. ඒ ගැඹුරු පිළිබඳව කතා කරන්නේ පවතින තත්ත්වයන් ඉක්මවා යමින්. එබැවින් මෙන්න මේ දේ තේරුම් ගන්න. පුද්ගලයෙක් වශයෙන් සංවර වීම තුළ ශික්ෂාපද සංවරයක පිහිටන්න පුළුවෙනි. පුණ්‍ය කර්මයන් ගිහිව පැවිදෙනමින් කරන්න පුළුවෙනි. එතකොට පුණ්‍ය අபிසංකාරයෙන් පරලෝ යාම තුළ භවගාමීත්වය ඇරුණාම ඒ ශික්ෂාපද සංවරයට හෝ ඒ පුණ්‍ය කර්මයන්ට හෝ ඔබට අවිද්‍යාව දුරු කරලා දෙන ප්‍රතිපදාවට යන්න බෑ. හරිද ලබා ගන්න. එතකොට අවිද්‍යාව කියන වචනේ කොතරම් ගැඹුරුද? අන්න ඒක අපි විවරණය කරගන්න වෙනවා. මොකද භවගාමී ප්‍රතිපදාවේ න්‍යාය අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාපත්‍ය සංඛාරාවල අවිද්‍යාව නිසා අකුසල කර්මයන් රැස් කරයි කියලා කියන්නේ අවිද්‍යාව නිසා කුසල අකුසල කර්මයන් රැස් කරයි කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අපි අකුසල කර්මයන් කියලා ගනිමු. පාප කර්මයන්. පුණ්‍ය කර්මයන් ධාන කුසල් කියලා කියන තව පැත්තක්. බෞගාමී. ඒවා තුලත් අවිද්‍යාවක් තියෙන බව නේද අර පෙන්වන්නේ. එබැවින් තථාගතරු ලෝකයට දේශනා කරනු ලබන්නේ අවිද්‍යාව තුල භවගාමී වෙන්නටද අවිද්‍යා නිරෝධයෙන් භවගාමීත්වය නිදහස් කරගන්නටද තථාගතරු ලෝකෙට ධර්ම දේශනා කරන ලබන්නේ අවිද්‍යා නිරෝධය සඳහා. එතකොට අපිට තේරෙන දෙයක් වෙන්න ඕන පෘථග්ජන භාවය තුළ පාපේ පමණක් නොව පිනේ පමණක් නොව සීලේ පමණක් නොව සමහරට භාවනාවෙත් විදර්ශනා නොවන. විදර්ශනා නොවන භාවනාවක් තියෙනවා භාවනාවේ පුණ්‍යකිරියවත් තුළ පෙන්නනවා. ඒ මෙත්ත චිත්තංච භාවයේ කියලා වුන් අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ uppajjati. දුක් විපාක වෙන දෙන්නේ නැති සදිවි ලෝකේ හෝ නැත්නම් රූපී අරූපී වමතල හෝ මේ මේකෙන් උපදිනවා කියන එක. එතකොට අවිද්‍යාව කියන වචනේ තව ටිකක් එහාට හොයා ගන්න වෙනවා. සංඛාර කියන වචනේ නිරෝධ කරගන්නවා මෙහෙම. පටිච්චසම්පදඥායේ සංඛාර පදය කොයම් හෝ දෝෂයක් නිසා කාය වචී මනෝ සංඛාර කියනා වූ මිනිසෙකුට සීමා වෙන සංඛාර තුන වශයෙන් පෙන්වනවා. නමුත් කාය වචී මනෝ සංඛාරයෙන් සත්‍යය පරලෝ යන්නේ නැහැ. කායජ වනිය සංඛාරය බුදුන්ටවත් නතර වෙන්නේ නැහැ ජීවත් වෙන තුරු සිද්ධ වෙනවා. සත්‍ය පරලෝ යන්නේ කොහොමද? කාම දුගතිය, කාම සුගතිය, එහෙම නැත්නම් රූපය, රූපී වමතල කියන කාරණාවලට. එතකොට පරිමංසන සූත්‍රය අපි දෙන්න ගන්න වෙනවා. එතකොට සංගීති සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේගේ ගැන්වීම ගන්න වෙනවා. එතෙන්දී ඔබ කල්පනා කරන්න කාය වචී මනෝ සංඛාරද ඇත්ත පුණ්‍යාවි අපුණ්‍යාවි අනිජ්ජාවි සංඛාරද ඇත්ත. භවගාමි වෙන්නේ කාය වචී මනෝ සංඛාරයෙන්ද භවගාමි වෙන්නේ පුණ්‍යාවි අපුණ්‍යාවි අනිජ්ජාවි සංඛාරයෙන්ද. එනිසා පටිච්චසම්පාද න්‍යායේ අවිද්‍යා පත්‍ය සංඛාරාවලට කාය වචී මනෝ සංඛාර යොදන එක කොතනින් හරි සුදුනව වරදක්. ඒක කුසල අකුසල කර්මයන් රැස් කිරීමක් නෙමෙයි. දැන් මුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. අන්තරව උන්වහන්සේ සතක වුණා. ධනවල දුන්න ලැබුවා. ධර්ම දේශනා කරන ලැබුවා. අනන්ත කතා බහ කළා. ඒ කාය වචී මනෝ සංකාර නෙවෙයිද? අපේ ළඟ කාය වචී මනෝ සංකාර කෙලෙස් සහිතයි උන්වහන්සේ කාය වචී මනෝ සංකාර කෙලෙස් සහිතයි. ඒවා සම්මා වාචා. නමුත් මේ අபிසංකාර පදේ එතන නෑ කාය වචී මනෝ වල. අபிසංකරෝති. අபிසංකාර පදයෙන් පෙන්වු ලබන්නේ මෙතනින් කෙලවර නොවන ඉදිරි පැවැත්මට හේතු ඉතුරු වීම. එනිසා විද්‍යාපත්‍ය සංකාරා විග්‍රහ කිරීමේදී කාය වචී මනෝ වෙනුවට ත්‍රිවිධ සංකාර අර ටික එකතු කරගන්න වෙනවා. පුඤ්ඤාභි අපින්නාභි ආනිජ්ජාභි. එතකොට පුඤ්ඤාභි සංකාරයත් තුළ අවිද්‍යාව තියෙනවා, අපුඤ්ඤාභි සංකාරය තුළත් අවිද්‍යාව තියෙනවා, ආනිජ්ජාභි සංකාරයවත් ධාන කුසලය තුළත් අවිද්‍යාව තියෙනවානේ. ගැලපෙනවානේ එතකොට. මොකද අපුඤ්ඤාභි සංකාරයේ ගියා ජාජරා මරණ වලින් මිදිලා නැහැ. පුඤ්ඤාවි සංකාරයේ යන අය ජාත්‍යරාම වලින් මිදිලා නැහැ. අනිජ්ජාවි සංකාරයේ ගියායත් ඒ මොහොතට නැති වුණාට ඉදිරියේදී ජාත්‍යරාම වලින් මිදිලා නැහැ. කුමක්ද අවිද්‍යාව? අවිද්‍යාව කියන එක පාඩම් කරගෙන ඇති. ඉදං දුක්ඛං තින අප්පජානාති ඉදං දුක්ඛ සමුදයං තින අප්පජානාති ඉදං දුක්ඛං නිරෝධං තින අප්පජානාති ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං තින අප්පජානාති කියලා. එහෙම නැත්නම් තත්ත්ව අතුරාර්ය සත්‍ය නොදෙන්නේ නොදැනීම කියන එක. අවිද්‍යාව ඊට වඩා ගැඹුරින් තේරුම් ගන්න බැරිද අපිට. මේ නොදන්නාකම කියන එක. මොකද මේ ප්‍රතිපදාවේ මේ පටිපදා සූත්‍රයේ තිබෙන්නේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතු අවස්ථාවක්. මිච්ඡා පටිපදා වෝ භික්කවේ දේසිස්සාමි සම්මා පටිපදංච. වැරදි ප්‍රතිපදාවයි නිවැරදි ප්‍රතිපදාවයි මම ඔබට දේශනා කරන්නටයි යන්නේ. තං සුණාත යහන්න. මනාවට මෙනෙහි කරන්න සාදුකම් මනසිපරෝත. මම ඔබට කියන්නේ මේ. අනුතුර මොකද්ද? වික්ෂුන් වහන්සලා උත්තර දෙනවා හේ ස්වාමීනි කියලා උත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනාව කළා. කතමංච වික්කවේ මිච්ඡාපටිපදා. මහන්නේ මොකද්ද මේ මිත්‍යාපටිපදාව කියලා කියන්නේ? අන්න අවදන්නා වූ දුලස්පත්යෙන් යුක්ත වුණා වූ අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං විඥානපච්චා නාම රූපං කියලා මේකෙන් පෙන්නන මේ ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායා සම්සම්භවಂತಿ එව මේ තස්ස කේවලස්ස දුක්ඛක් අන්දස්ස සමුදය හෝති මිච්ඡාපටිපදාවයි මෙච්චා පරිපදාව ඉගෙන ගන්න ඕනේද? තථාගතයන් වහන්සේගේ ධර්මයේ නොතේරෙන තාක්කල් මේ මිනිසුන් හොඳ නරක දෙක ඔස්සේ යනවා. ඒකට සම්මතයෙන් එකට වඩා එකක් සාපේක්ෂව හොඳයි කියලා කියනවා. පවට වඩා පින හොඳයි, පිනට වඩා ධානය හොඳයි. සමහර ආගම් වලට අනිත්ත හොඳයි. සමහර ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් ගත්තාම යම් යම් රජයන්ට වඩා අනිත් රජවල් හොඳයි කියලා අපි සාපේක්ෂව කරන කියනවා. නමුත් අන්තිමට ගත්තාම ඒකවත් පෙන්වන්නේ. හුදු දුක් පැස උරුම වන්නේ මිත්‍යා ප්‍රතිපදාවක් තුල. සද්ධර්මයේ නොතේරෙන සමාජයක පංචශීලයේ රැක්කත් මිත්‍යා ප්‍රතිපදා නොදැක්කත් මිත්‍යා ප්‍රතිපදා වෙනවා. අටශීලයේ රැක්කත් මිත්‍යා ප්‍රතිපදා නොරැක්කත් මිත්‍යා ප්‍රතිපදා වෙනවා. දසශීලයේ උපසම්පදා සීලය රැක්කේ රැකීමේ විපාක වෙනයි නොරැකීමේ දඬුවම වෙනයි. නමුත් රැකීම නොරැකීම දෙකම නායිති වන්නේ මේ ආකාරයෙන් ගත් කල පටිච්චසමුප්පාදේ නිරෝධය නොදන්නා වූ මිත්‍යා ප්‍රතිපදාවට. දැන් මේ විදිහට සංසාර ගැටයකට සංසාර බන්ධනයකට මායාව විසින් ඔබ රවටා හසුකොට තිබෙන බව ඔබට කවුරු නම් කියා දෙත්ද බලන්න මේ සමාජයේ මෙහෙම අරගෙන බොහොම සෑහීමටපත් වෙනවා මොකද මම පියන්ට සැලකුවා මම මවට මම කරේ තබාගෙන ගියා කියලා කියාවේ එහෙම නැත්නම් මම විහාරස්ථාන මේහා ප්‍රමාණයක් ඉදි කළා කඩන පින්කම් මේහා ප්‍රමාණයක් කළා අසපරිස්කාර මේහා ප්‍රමාණයක් කළා මෙහෙම තමන් කළ දේ උතුලින් සතුටටපත් වෙන ඒ ප්‍රමාණවත් කියලා හිතන අය ඉන්නවා. ඒවා සතුටටපත් වෙන්න ඕන. ඒවා කරන්නත් ඕන. නිවන් අවබෝධය සඳහා මේ ප්‍රමාණවත් කියලා මේ කර්ම මාර්ගය කරන කර්මයක් තුළින් කෙනෙක් සාහිමිටපත් වෙන්න බෑ නේද? කර්ම මාර්ගය තුළ කරන ක්‍රියාවන් තුළ හම්බ වෙන්නේ අදාළ විපාක වාරය. ඒ කර්ම විපාක න්‍යාය ඉක්මවා යන්නට ඒ කර්ම මාර්ගයේ ක්‍රියාවන්ට හැකියාවක් නැහැ. තවත් විදිහකින් කියනවා නම් ඒව තුළ ඔබ නොදන්නා මිත්‍යා ප්‍රතිපදාවක් අවිද්‍යාවක් තිබෙනවා. ඒ නිසා අපිට මේ අවිද්‍යාව කියන එක චතුරාර්ය සත්‍ය නොදීම කියන වචනට එහා ගිහිල්ලා මොකද්ද මේ අවිද්‍යාව කියන එක තේරුම් ගත්තාම තමයි කරුණු දෙකයි කරන්න තියෙන්නේ. එකක් අවිද්‍යාව පත්‍ය සංඛාරා අනිත් එක අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධය. අවිද්‍යාපත්‍ය සංඛාරා නම් ඊතුරු පෙළ සම්පූර්ණයෙන්ම ගිහින් ජාති ජරා මරණ ශෝක පරිදේ හිමි කරලා දෙනවා. ඒව නවත්තන්න බෑ. අර එකක් නවත්තන්න පුළුවන් නම් නවත්තන්න පුළුවන් බැරි නම් අනිත් අසිදු වෙනවා. එහෙනම් මට පෙනෙන්නේ පටිච්චසම්පාද න්‍යාය තුළ කරන්න තියෙන එක දෙයයි. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන හැටි ඉගෙන ගන්න. ඒ නිසා මේ පටිච්චසම්පාද පෙළේ තිබෙනා වූ වචන 12 පාඩම් කරගෙන පටලවාගෙන කියනවට වඩා මොකද පටලවාගෙන කියනවා කියලා කියන්නේ මේක තේරුම් ගත්තේ නැතුවම කියන්න ගියාපුවම යම් යම් තැන්වල පැහැදිලි කරගන්න බැරුව එරෙනවා අපි දැකලා තිබෙනවා. මන්දයත් ඒ පටිච්චසම්පාද න්‍යාය තෙලකින් කියන්න යාම ඇරුණාම මින් පෙර ධර්ම දේශනාවල අපි පැහැදිලි කළ පරිදි ස්කන්ධ පංචකයක් තුල අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් ගලපා ගන්න බැරිකම මතක තබා ගන්න. අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු වශයෙන් ස්කන්ධ පංචකයක් තුල ගලපා ගන්නට බැරි වුණාම අපි මේක ගලපන්න හදන්නේ අර සිංහල භාෂාවේ අතීතයේ උදව් කරගෙන. එහෙම නැත්නම් අපි දන්න අතීතයේ උදව් කරගෙන. අපි දන්න අතීතයේ ඉස්සර ජීවිතය තමයි අපේ අතීතය. මතු ජීවිතය තමයි අනාගතය. දැන් තමයි වර්තමානය. එහෙම ගලපන්න බෑ මේක. ඒකයි පටිච්චසමුප්පාදයේ සියුම්ය පටිච්චසම්පාදයේ ගැඹුරේ කියලා කියන්නේ. ඒකයි මම ඇතැම් විට මතක් කළේ ඔබට මේ සසර ගමන කෙලවර කරගන්න ඕන නම් පංච උපාදානස්කන්ධය තුල තිලකුණු වඩන්න ඉගෙන ගන්න. පංච උපාදානස්කන්ධය තුල චතුස්සත්‍ය දකින්න ඉගෙන ගන්න. පටිච්චසම්පාදය තුල පටිච්චසම්පාදයේ Nirodha දකින්න ඉගෙන ගන්න. පමණක් නොව තව වචනයක් ඉදිරියට කියනවා ඉදිරියට එලි කරන අදහසින් යුක්ත පටිච්ච සමු පංච උපාදානස්කන්ධය තුල සතිපට්ඨානය සතර සතිපට්ඨානය දකින්න හැටි ඉගෙන ගන්න. ඒක තවදුරටත් අපි එළි නොකරපු කාරණයක් ඉදිරියට දැනගන්න හම්බ වෙවි. ඇයි මෙහෙම කියන්නේ? මට වැදගත්ම වචනේ තමයි තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද කියලා අහපුවාම සත්‍යකට දීලා තියෙන උත්තරය. සත්‍යක කියන්නේ එසේ මෙසේ පඬිතෙක් නෙමෙයි. කට වගේම ඇහෙන ගැඹුරු නෝනක් තිබිච්ච කෙනෙක්. අර අර චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ ඉන්නා වූ ජානුස්සෝනි බ්‍රාහමණයා වගේ දර්ශනය ගැන හොයපුවා. ඒගොල්ලෝ නිකම්ම නිකම් බමුණු නෙවෙයි. ඒ උත්තරේ තාමත් ත්‍රිපිටකයේ තියෙනවා. අපි මේ යන්නා වූ ශික්ෂාපද සංවර ප්‍රතිපදාව ඉක්මවා යමින් මම ශ්‍රාවකින් හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිද්දුක්ඛ අනාත්මයෙන් බලන්න කියලා කියලා තියෙනවානේ. ඒ නිසා මට තේරෙනවා මේ සද්ධර්මය කියන කාරණේදී පංච උපාදානස්කන්ධය වැදගත්. පංච උපාදානස්කන්ධයට හසවීම භවගාමි. අවිද්‍යාව. පංච උපාදානස්කන්ධයෙන් මිදීමමයි භව නිරෝධගාමී නැත්තම් මේ අවිද්‍යාව දුරු කිරීම කියලා පෙන්නන්නේ. අපි අවිද්‍යාව තේරුම් ගන්න බලමු. ඔබ දන්නේ දුක දුකට හේතුව නැති වූ තැන චතුස්සත්ත්වන දැරීම කියන එක. මේ වචනේ තව ටිකක් එහාට ගන්න. කුමක්ද දුක? දුක පංච උපාදානස්කන්ධය හට ගැනීම. පංච සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. මොකද්ද පංච උපාදානස්කන්ධේ තියෙන දුක? පංච උපාදානස්කන්ධේ ලෝභය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා නැත්තම් මම ඉන්නවා. මම මමත්වයේ ක්‍රියාව තුළ සමාජයට විශාල පීඩනයක් මුදා හරිනවා. ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න, එකට එක කරන්න. මේ හැම එකක් තුළම ඉදිරියට විපාක නෙමෙයිද? දොස්පස් කියාගත්තත්, එනම් පද කියාගත්තත්, පහර දී ගත්තත්, කපා කොටා ගත්තත් ඊට අදාළ සැප විපාක කාටවත් හම්බ වෙනවද? කොටසකට මහවුල ගෙදර යන්න සිද්ධ වෙනවා අනිත් කට්ටිය රෝහලේ ඉන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සමගිය දෙදරාමින් පවුල් පිරසක වෙනවා, ගම් පිරසක වෙනවා, විවාහ විවලක් පිරසක වෙනවා. මොකක් නිසාද? ඒ උපාදානස්කන්ධයට එන්නා වූ මම අන් පුද්ගලයාට පහර දී අන් පුද්ගලයා පහත් කර සලකා අන් පුද්ගලයාට හානියක් කොට ජය ලබන්ට යන්නේකෙන් අනිත් පුද්ගලයා තුලත් පංච පාදානස්කන්ධේ ඉන්නේ මම මා දකින්නේ මේ ලෝකේ අරගලයේ මම මාමා අතර අරගලයක්. ඒ කියන්නේ ඔබ කියන ශරීරය අතර නෙමෙයි මම මේ කතා කරන්නේ. මමත්වය සහ මමත්වය අතර අරගලයක්. ඔය විවාහයේදී ඒ ඒ පුද්ගලයාට වඩා අනිත් පුද්ගලයා ධනවත්ය, රූමත්ය, උගත්ය කියලා ගත්තොත් එහෙම ඊට පස්සේ ඒ ඒ පීඩනයක් බවට පත් කරන අනිත් පුද්ගලයා වෙහෙසටපත් කරන්න. ඒ නිසා කිසි විටකත් එබඳු අයට දෙදෙනාට එකඟ වෙන්න බෑ. මේ එකග වෙන්න බැරි බව තුළ මොකද වෙන්නේ? සම්බන්ධතාවයේ එන්න එන්න පළුදු වෙනවා. දෙන්නාම විවාහක වශයෙන් ගත් කරලා දෙන්නා මොකද කරන්නේ? දෙන්නාගේ කුණු හොයමින් දෙපැත්තේ තැම්පත් කරගන්නවා. ඒක අතහැර දමා ගන්න බෑ ප්‍රශ්නයක් මතුවුනහම බොහෝ ඈත කතාන්දර සේරුම් මෙතෙට ගන්න වෙනවා. දෙපිරිසම එහෙමයි. මේ අය සමගිකරන්ට මේ අතීතය අතහැර දාලා Taman වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අතීතය අතහැර දාලා එකතු වෙන්න පුළුවන් නම් පමණක් මේවට විසඳුම් දෙන්න පුළුවන්. ඒකට නම්මෙසීලී වෙන්න වෙනවා. නම්මෙසීලී නොවුනොත් එහෙම එහෙනම් දහමේ සීමාව විසඳුම් දෙන්න බැරුව යනවා. එතකොට දික්කසාදේ. එහෙම නැත්නම් ගහවරා ගැනීම කියන මේ අවාසනාවන්ත දුක් හිමි වෙන්නේ මොකක් නිසාද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය හට ගැනීමට හේතුව. අන්න එහෙමයි දුකට හේතුව හොයන්න වෙන්නේ. අවිද්‍යාව ගලප ගන්න ඕනේ එහෙමයි. මොකද්ද පෙන්වන්නේ? තණ්හාව. දුකට හේතුව තණ්හාව කියලා පෙන්වන්නේ. ඒ තණ්හාව කියන්නේ මේ අවිද්‍යාපච්චා සංකාරායකේ තියෙනා වූ වේදනාපච්චා තණ්හා කියන එකට. ඒ තණ්හාවට රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා, ධම්ම වේදනා කියලා සය ආකාර වේදනා පදනම් කොටගත්තා වූ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා කාම ලෝකේ තණ්හා නම් මෙහෙම හයක් තියෙනවා. ඒවා ඉක්මවා ගිය අය සඳහා තමයි භව හෝ විභව තණ්හා තියෙන්නේ අපි එතන භාවිතා නොකර ඉඳිමු අපි. වර්තමාන සමාජය තුළ පුද්ගලයා සම්බන්ධයෙන් දුක හට ගන්නවා නම් මෙන්න මේ තණ්හාය ජායති සෝකෝ. මේ තණ්හාව තමයි මේ ශෝකේ ජනිත කරනු ලබන්නේ. තණ්හාය ජායති බයං. ඒ තණ්හාව තමයි බය ජනිත කරනු ලබන්නේ. විප්පමුත්තස තණ්හාය. ඒ තණ්හාවෙන් මිදෙන්න ඕනනේ. හේතුව තණ්හාව නම් Nirodhe ඒ තණ්හාව නැති වූ තැන. මොන තණ්හාවද නැති වෙන්න ඕන? රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයට තිබෙන රූපයක්ද? එහෙනම් රූප තණ්හාව එතනින් පලා යන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාණයට තියෙන ශබ්දයක්ද? ශබ්ද රූප තණ්හාව එතනින් පලා යන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාණයට තියෙන මනෝ රූපයක්ද? මනෝ ලෝභ දේශ මොහ තණ්හාව එතනින් පලා යන්න ඕන. ඉවත් කරන්න ඕන. දුක නැති වූ තැන තණ්හාව නැති වූ තැන. මොකද තණ්හා නැත්නම් උපාදාන නැහැ භව නැහැ. තණ්හා නම් උපාදාන භව. අන තේරුම් ගන්න ඕන කාරණාව. දැන් එහෙමනම් නිරෝධ සත්‍යයේදී ක්‍රියාත්මක වෙන්න ඕන සමුදේ තේරුම් ගත්තා නම් මේ මම වගේ කොට ගැනීමෙන් හටගන්න කියන එක. එහෙනම් ඒ තණ්හාව නිරෝධ වෙන මාර්ගය, නිරෝධ වෙන ආකාරය නිරෝධ වෙනකොට අවිද්‍යාවක් නැත්නම් නැවත හට ගැනීමට හේතු නැතුව යනවා. දැන් එහෙමනම් තණ්හාව නිරෝධ කිරීමේ මාර්ගය. මේ රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට එන ස්කන්ධ පංචකයේ මගේ මම මගේ ආත්මනම් වූ මිත්‍යාව තුළ මේකට හමුවන්නේ. ඒක මිත්‍යා. සම්මා වෙන්නේ මගේ මම මගේ ආත්මකට නොගන්නා ප්‍රතිපදාවට. දැන් මේ පටිපදා සූත්‍රයේ පෙන්වන්නේ කුමක්ද එතකොට? අවිද්‍යා නිරෝධය වුණොත් සංඛාර නිරෝධය කියන තැනට යන්න පුළුවන් බව. අවිද්‍යා පත්‍යානං සංකාරාණං ඊටු ටික ඊටු වැළම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සදහම් වලට අවතීර්ණය වන්නේ නැතිව සදහම් සරණ යන්නේ නැතිව නේද මේ පෘථග්ජන පුද්ගලයන් වශයෙන් යම් කිසි වැරදි මිත්‍යා ප්‍රතිපදාවේ සිට යම් යම් ප්‍රතිපදාව ඔස්සේ ඉදිරියට සීල වෘත මගින් පුද්ගල ස්වභාවය ආරක්ෂා කරගෙන ඉන්නේ. වෘත කියන පදය පොතේ විග්‍රහ කිරීමේදී අපිව බේරනවා. අජේ වෘත, ගෝ වෘත, සුනක වෘත. ඒවා තමයි සීලබ්බත පරාමාස නැත්නම් වෘත කියලා කතා කරන්නේ. එහෙමනම් ලංකාවේ එක වෘතයක්වත් නැහැ. මොකද ඉන්දියාවේ තමයි ඒ කාලේ ඔය විමුක්තිය බලාපොරොත්තුෙන් ඔය කියන්නා වූ මේ තවත් ඊට එහා පැත්තට ගිය කාරණා ගොඩක් විස්තර කරනු ලබනවා පංචතාපය කියලාත් එකක් පෙන්නනවා උඩින් අවුව වැටෙද්දි ගලහත් වෙච්ච ගලක් උඩ හතර පැත්තෙන් ගින්දර පත්තු කරගෙන ඉන්නවා කියලා පෙන්නනවා හැන උඩ නිදන් හිටියයි කියලා පෙන්නනවා. අසුචි අනුභව කරයි කියලා කියනවා. එහෙම නැත්නම් ආහාර දෙන දේ ගන්න නැතුව සුනකයෝ වගේ අහුලන කෑවයි කියලා කියනවා වගේ. මේවා එදා සමාජයේ තිබිච්ච බොළඳ දේවල්. වර්තමාන සමාජයේ නැද්ද අපට තවත් මේ වගේ අපි එකට කතා වෘත්ත සමාදාන. වෘත්ත සමාදානයේ වැරදි නෑ. සද්ධර්මයේ නැති රටක වෘත්තවත් සමාදානය වෙලා සිල් ආරක්ෂා වෙන්න ඕන. නමුත් මේ වෘත්ත සමාදානය තුළ අවිද්‍යාවනේ තියෙන්නේ ඊට පස්සේ. වෘත්ත සමාදානය අපි කතා කරමු පන්සිල් රට සිල් දස් සිල් සාමද උපසම්පදා සිල් කියලා. මොනවටද අයිති වෙන්නේ? දාන සීල භාවනාවල සීලයට නෙමෙයිද? දාන සීල භාවනාවල සීලය කියන එක වෘත සමාදානය. එතකොට ඒකද ආයත් ආයත් වෙන්නේ පුණ්‍යක්‍රියාවට හම්බ වෙන්නේ. ඒකට කාමාවචර මිනිසුන් අතර හෝ දෙවියන් අතර විපාක එතකොට අවිද්‍යාව නෙවෙයිද? විපාක භවගාමී නම් අවිද්‍යාව නෙවෙයිද? එබැවින් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය තමයි මේකේ පෙන්වන්නේ. අපි බලමු තව. කතමාච වික්කවේ සම්මාපටිපදා. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ අවිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. මොකක්ද එකෙන් පෙන්වන්නේ? ඒව මේ සස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හොති ආයමුච්චති වික්කවේ සම්මාපටිපදා. මොකද්ද මේ අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධය කියන්නේ? අවිද්‍යාවගේම අනවශේෂ විරාග නම් වූ නිරෝධය. අවශේෂ වෙන්නේ නැති විරාගයෙන් නිරෝධය. අර අවශේෂ වෙනවා කියන්නේ මොකද්ද? ඔය අපේ අම්මලා මට තාච්චි අම්මලා තෙල් හිඳින්න ඕන වුණාම පොල් ගාලා මිරිකලා කිරි අරගෙන තෙල් ගන්නවා. තෙල් විතරක් නෙමෙයි ඊට පස්සේ ඒකේ ශේෂයක් ඉතුරු වෙනවා. ඔබට දැකලා වරුදු නම් මෙහෙම ඇති. එහෙම නැත්නම් අපි ගිනුමක් අරගන්නවා. අවශ්‍ය අය වැය වේදම් කරපුවාම ඒක නැත්නම් ලාභ නම් ඉතුරු වෙනවා ශේෂයක්. මේ අරමුණු ගැනීමේදී මේ ශේෂ වෙනවා කියන්නේ මොකද්ද? ඒ ශේෂ වෙන එක සම්බන්ධයෙන් තමයි මේ පෙන්වන්නේ අනවශේෂ විරාග නම් වූ නිරෝධය. අවශේෂ ශේෂ වෙන්නේ නැතිව නිරෝධේ ත්‍රා වෙනවා. මෙන්න මේ ශේෂය කුමක්ද? මම නම් කියන්නේ ශේෂය තමයි පව් සිද්ධ වෙනවා කියන්නේ. ශේෂය තමයි පින් සිද්ධ වෙනවා කියන්නේ. ශේෂය තමයි ධානය කුසල සිද්ධ වෙනවා කියලා කියන්නේ. එබැවින් පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ ගමනක් කර නිවනක් නැති බව තේරුම් ගන්න තරම් ඥානවන්ත වෙන්න වෙනවා. එහෙනම් මොකද්ද කරන්න වෙන? එහෙනම් වර්තමාන ස්කන්ධ පංචකේ අවිද්‍යාව හොයාගන්න වෙනවා. පසුගිය ධර්මදේශනාවේදී අපි ඒක පැහැදිලි කළා. දැන් මතක් කරගන්න. වර්තමාන අරමුණක් තුළ වර්තමාන අරමුණට අදාළ අතීත පැත්තක් ඇදිලා එනවා හිතේ තිබුණාම. ඒකට කියනවා තේන සංකංගච්ඡති කියලා. වර්තමාන අරමුණ විඳීම තුළ මේ අතීතය අපට තර්ජනයක් එල්ල කරනවා. වර්තමානයේ දකින්න දෙන්නේ මට තරහ එනවා, මට වැරදිකාරයෙක් විදිහට පේනවා, පරණ කාරණාව එනවා. මගේ දේශනාවල පෙන්ලා තිබෙනවා. නරක මිනිහෙක් විදියට හංවැල්ල ගහිලා ගමෙන් ගිහින් අවුරුදු 15ක් ඉස්සරට පස්සේ හොඳ මිනිස්සෙක් වෙලා එනවා. අර ගතිගුණ බින්දුවක්වත් නැහැ කියමුකෝ අපි. අපට පෙනෙන්නේ මේ පුද්ගලයා දකින්නකොට ඔහු නෙමෙයි අර පුද්ගලයා ඉස්සර නම් මෙන්න මෙහෙමයි කියලා පරණ එක අපේ හිතට එනවා. මොකද ඒක අපේ හිතේ තියෙන නිසා. ඒ මතකය නෙමෙයි මම මේ හිතට එනවයි කියලා පෙන්වන්නේ. ඒ වගේ වර්තමානයේ ඉඳලා අතීතයට තබපු කාරණා ශනිකව සංක්‍රීයව එන එක නවත්තන්න බෑ. මේ දෙදෙනෙක් දෙපිරිසක් අතර තියෙනා වූ මේ අසහනීය පීඩාව දුරු කරගන්න මේ අතීතය අතහැර දාන්න සමත් වෙන්නම ඕනේ. නැත්තම් කවදාවත් බෑ. අන්න ඒ වගේ අපට පැරණි තියපු දෙයක් එනවා වගේ ස්වයංක්‍රීයව මේ කාරණේ එන එක තමයි වර්තමාන ගැටුමට හේතුව වන්නේ. දැන් එහෙමනම් අපි මොකද කරන්න වෙනවා? කියන්නේ ඒ එන එක නවත්තන්න බෑ. ඒ නිසා ඒකට සඳහන් කරන උපන්න කුසල් කියලා. ඒවා තමයි උපන්න අකුසල්. ඒක දුරු වෙන්න ඕන. සම්මා වායාමයේ තියෙනවා නූපන්න අකුසල් නූපදීම කියලා එකක්. අපි මේ කතා කරන්නේ ශේෂයක් ගැනනේ. මේ නූපන්න අකුසල් ඉපදවීම නූපන්න අකුසල් ඉපදවීම කියන්නේ ශේෂය නෙවෙයිද? ශේෂ වෙනවා කියන එකේ තේරුම ඉතුරු වෙනවා කියන එක. ස්කන්ධ පංචකයේ මියානෝ. යලිත් පංච පාදනස්කන්ධයක් හටගන්න අවශ්‍ය හේතු ශේෂ වෙනවා මෙන්න අවිජ්ජාපච්චා සංඛාරා. දැන් යලිත් පංච පාදානස්සයක් හතගන්න ශේෂ නොවන කටයුත්තනේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියලා කියන්නේ. ඒක වර්තමාන ස්කන්ධ පංචකය තුල කරන්න ඕන කාරණයක් නේද? කෙසේද වර්තමාන ස්කන්ධ පංචකය තුල මේ කතාව පටිපදා සූත්‍රේ නම් අංග 12 නිතරයි පැහැදිලි කරලා තියෙන්නේ. තවත් අපිට එතෙන්ට සූත්‍රයක් එකතු කරලා ගන්න බැරිද? මොකද මේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ සම්බුද්ධත්ව සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනා වූ රහසක් තියෙනවා. ඒක සම්බුද්ධත්ව සූත්‍රයක. මහණෙනි මම ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීන ආදීන වශයෙන් දැකලා නිස්සරණ වෙන්නේ නැති තාක්කල් ලෝකෙට බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ. සම්මා සම්බුද්ධත්වයේ කියලා ලෝකෙට මම විග්‍රහ කළේ ආස්වාදයේ ආස්වාදයෙන් දැකලා ආදීන ආදීන වශයෙන් දැකලා නිස්සරණේවත් මිදුණෙන් පස්සේ අපිට මේ පංච උපාදානස්කන්ධය තුල ආස්වාදය ආදීනව දකින්න බැරිද? දැකලා නිස්සරණයට එන්න බැරිද? මොකක්ද ආස්වාදය? චක්කුංච පටිච්ච රූපේච uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ සෝතංච පටිච්ච සද්දෝච සුඛ uppajjati සුඛං සෝමනස්සං අයං සද්ද රූපස්ස ආස්වාදෝ ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් ආදී දොරවල් හයට හම්බුනම අරමුණක් ඒක තුල මේ පෙන්නන සුඛං සෝමනස්සං කියන එකේ තේරුම සරල අවේදිත සෝය කියන එක නෙමෙයි මමත්වෙන් යුක්ත සතුට මමත්වෙන් යුක්ත සතරේදී මොකද වෙන්නේ ආදීනව හේවත් අර හේතු ඉතුරු වෙනවා. ශේෂ වෙන්නේ අන්න එතකොට තමයි. අරමුණ වින්දා පව හෝ පින හෝ ධානයේ වශයෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධේ වශයෙන් ඉවරයි. ඉවර වුණාට යලිත් එබන්දක් හටගන්නට අවශ්‍ය ශේෂය ශේෂය කර්ම කර්ම රැස්වීම කියලා කතා කරනවා. මෙන්න ආස්වාදයේ ආදීනවය. ස්කන්ධ පංචකය තුල අරමුණට මුලා වීම තුල ස්කන්ධ පංචකය නිරෝධ කරගන්න බැරිව ස්කන්ධ පංචකය නැසී ගියත් යලි හටගන්න හේතුවක් ඉතුරු වීම ආස්වාදයේ ආදීනවයයි. දැන් දැන් එහෙමනම් නිස්සරණය වුණා. අන්න ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීන ආදිනේ වශයෙන් දැකලා නිස්සරණය කියන්නේ මොකද්ද එතකොට? මිදීම කියන එක නේද? ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. ආස්වාදයෙන් මිදෙන්න කියන්නේ රූප බලන්න එපා, සද්ධාහන්න එපා, ගන්ධයන් දින්න එපා කියන එකද? නෑ. දොරවල් පහදීලා තියෙන්නේ වහඳුනක ලෝකේ ජීවත් වෙන්න. ආදීනවට හේතු ඉතුරු නොවන ආකාරයෙන් සිදු වෙන්නේ මොනවා කරපුවමද? ආදීනවට හේතු ඉතුරු වෙන්නේ මොනවා කරපුවමද? ආදීනවට හේතු ඉතුරු වෙන්නේ අප තවත් භාෂාවකින් කියනවා නම් අල්ලගත්තම. මගේ මම මගේ ආත්ම කොට ගත්තම. නিত্য සුඛ ආත්ම කොට ගත්තම ඉතුරු වෙන්නේ. ඒ තමයි මේ පෙන්නන මිච්ඡාපටිපදාව. දැන් මිච්ඡා ප්‍රතිපදාවෙන් මිදීම නෙමෙයිද සම්මා ප්‍රතිපදාව කියලා කියන්නේ. සම්මා ප්‍රතිපදාවට අපි යන්න වෙනවා. සම්මා ප්‍රතිපදාව එහෙනම් ආස්වාදයේදී එහි ආදීනව තේරුම් ගත්තාම අපි ආස්වාදයට අහු වෙන නෙමෙයි කල්පනා කරන්නේ. නිස්සාරණයට මිදෙන්න. එක වතාවද මිදෙන්න වෙන්නේ. රූප තණ්හාව ඇති තාක්කල්ලෙන් මිදෙන්න උත්සාහ කරන්න වෙනවා. ශබ්ද තණ්හාව ඇති තාක්කල්ලෙන් මිදෙන්න උත්සාහ කරන්න වෙනවා. ගන්ධ තණ්හාව ඇති තාක්කල්ලෙන් මිදෙන්න උත්සාහ කරන්න වෙනවා. මේ විදිහට අපට දිගින් දිගටම නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් දවසට එක් වතාවක් නෙමෙයි. ඇහෙන් හමන අරමුණට වතාවක් නෙමෙයි ස්කන්ධ පංචකයෙන් පංචකයට වෙනස් ප්‍රතිපදාවකට යන්න වෙනවා. ඒ වෙනස් ප්‍රතිපදාවක් කියන්නේ පැරණි ප්‍රතිපදාව. මමත්වෙන්ගෙන විඳලා ඉස්සරහට ඉතුරු කරනවා. අපිට තේරෙන්නේ ඒක වැරද්ද. පුද්ගලය වශයෙන් අපි කටයුතු කරනවා. මේකදී අපට ලාභයක්, අලාභයක්, නිന്ദා, ප්‍රශංසාවක් සිදු වෙනවා. ඒක අනුව අපි තීරණයක් ගන්නවා. මම ඊට පස්සේ කතා කරන්නේ. ආමගුල් ගෙදර යන්නේ නැහැ. ආයෙ කතා කරන්නේ නැහැ. එහෙම නැත්නම් හොඳ වැඩක් මම කරන්නම්. මටත් වෙලාවක් ආවකෝ. මේ වචන වලින් කියන්නේ මොකද්ද? ඔබ ඉවර කළේ නැහැ. ස්කන්ධ පංචකය හැම විටම සූදානම් හටගෙන අවශ්‍ය කාර්යය කරලා නිරෝධ කරලා දෙන්න. නමුත් ඔබ නිරෝධ කරන්න කැමති නැහැ. ඒක තමයි අවිද්‍යාව. ස්කන්ධ පංචකය හැම විටම ස්වයංක්‍රීයව බාල්ලා ගත්තේ නැත්නම් ඉතුරු නොකර නිරෝධය දපෙන්නලා දෙන්න සූදානම්. ඔබ විසින් මොකද කරන්නේ? අල්ලා ගැනීම නැති වැරද්ද කරලා අවිද්‍යාවට අහු වෙලා ගමන නිවා කරන්න තියෙන එක වෙනුවට ගමන යන්න පාරක් හදා ගන්නවා. දැන් එහෙමනම් අපට කරුණු දෙකයි තේරුම් ගන්න තියෙන්නේ. තථාගතවරු හමු වී මේ ස්කන්ධ පංචකයේ Nirodhe දකින ආකාරයත් ඔබට තේරුම් ගන්න බැරි තාක්කල් ඔබ විවිධ ශික්ෂාපද ඔස්සේ එහෙම නැත්නම් වෘත්ත සමාදානයන් ඔස්සේ විවිධ යහපත් ක්‍රියාදාමයන් ඔස්සේ පෘථග්ජන භාවයේ නැවති මිච්ඡා ප්‍රතිපදාවේ යමින් ඉන්නවා මම තනි අතන කියන්නම් ඒකට ඔබේ ශික්ෂාපද සංවරය පංචශීලයේ සිට උපසම්පදාව ඊට හා සීලයක් වෙන්න පුළුවන්. පටිච්චසමුප්පාද න්‍යාය න්‍යාය තුල පෘථග්ජනනම් ඔබ යන්නේ මිත්‍යා ප්‍රතිපදාවේ. ඔබට එකට එක වෙනස් භවගාමිත්වයක්, කාම රූප වරු අරූප භවත්වයක් ඔස්සේ භවගාමිත්වයක් කරුණාම භව නිරෝධයක් නෑ. තේරෙනවද සද්ධර්මයේ කියන එකේ වෙනස? තථාගතයන් වහන්සේලා වදාළ බව නිරෝධගාමි ප්‍රතිපදාවයි සද්ධර්මයේ බවට පත්වන්නේ එය නැතුවම අපි සද්ධර්ම ප්‍රතිරූපකාරගෙන බව නිරෝධගාමිත්වයට යන බව ගාමිත්ව ප්‍රතිපදාවන් අරගෙන අපි යමින් ඉන්නවා. දැන් මේ උගන්වන ඉගැන්වීම ත්‍රිපිටක සූත්‍ර දේශනාවල වෙන කොහෙවත් නැද්ද? මෙතන පමණද තියෙන්නේ? නැහැ. ඕනෑ තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ගලමුකෝ බින්තර ඔබට මාස ගණනකට පෙර මම සූත්‍ර දේශනාවක් කරලා තිනවා. සංයෝජන සූත්‍රය කියලා. ඒක වෙනම සූත්‍රයක් වුණාට මම මෙතන පෙන්නන මේ මිච්ඡාපටිපදාවටයි සමාපටිපදාවටයි ගලපනවා දැන්. එහෙම නැත්නම් මෙතන පෙන්නන පටිච්චසමුප්පාදයේ අනුලෝමයටයි පටිලෝමයටයි ගලපනවා දැන්. එතකොට ඔබට තේරෙවි. මේ තථාගතයන් වහන්සේ හැම තැනම දේශනා කරලා තිබෙන්නේ මේ මිත්‍යාපටිපදාවයි සම්මාපටිපදාවයි. එහෙම නැත්නම් අනුලෝම පටිසම්පාදයේ දුකයි පරිලෝම පටිසම්පාදයේ දුකින් මිදීමයි දේශනා කරලා තියෙන්නේ කියන එක ඔබට පිළිගන්න සිදු වෙනවා. සංයෝජනේසු වික්කවේ ආදීන ආස්සාදානුපස්සනෝ විහෙරතෝ සංයෝජනයන්ට හේතු වෙන අරමුණු වල ආස්වාදයේ බලමින් වාසය කරන්නේ නම් තණ්හා පවද්දති තණ්හාව වැඩෙනවා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය වූ භවපත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ එව මෙතස්ස කේවලස්ස දුක්ඛ කන්ත සමුදය හෝති අර පෙන්වන්නේ සංයෝජන සූත්‍රයේ. සංයෝජනයන්ට හේතු වෙන ධර්ම කියන්නේ මොනවද? මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කායයි කියනු ලැබේ. ඒට එන දේ මම කොට ගන්නවට දිට්ඨියයි කියනු ලැබේ. එතකොට රූප වේදනා සංඥා සංකාර පහට රූපයාවත්, ශබ්දයාවත්, ගන්ධයාවත්, රසයාවත්, තරහාවත්, බයාවත්, පවාවත්, පිනාවත්. රූප තණ්හාව, ශබ්ද තණ්හාවත් මොකද වෙන්නේ? මමත්වයෙන් ගත්තාම අර ශේෂ වෙන එක තමයි අවිද්‍යාව. ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවද්දති. තණ්හාව වැඩෙන පැත්තට. තණ්හා නම් තණ්හා වුණොත් උපා. දැන් මේ අපි කතා කරන්නේ අර අතීත කොටස ගන්න නැතුව වර්තමානම සිදුවෙන තැන අරගෙන. නම් උපාදාන. උපාදාන කියනවා දැඩිව ගැනීමට. උපාදාන නම් කියනවා භව. භව කියනවා නම් තණ්හා උපාදාන භව. අතන නම් ಜಾති කියලා කියනවා අපි මෙතනින් ගන්නවා විද්‍යා සංකාරය කියලා. එතකොට මේ තණ්හා උපාදාන භවයේම රමුණක් අරමුණක් පාසා සිදු වෙනවා නම් අවිද්‍යා සංකාරය අරමුණක් අරමුණ පාසා සිදු වෙනවා. දැන් හරිනේ. පටිපදා සූත්‍රයේ අවිද්‍යා පත්‍ය සංකාර. එකවරද්ද දහවරද්ද සියක් වරද්ද සිද්ධ වෙන්නේ. ආස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවද්දති. අන්න මිච්ඡා ප්‍රතිපදාව. අරමුණෙහිම මුලාවෙන් නිදහස් වෙන්න නෙමෙයි මේක තියෙන්නේ. එවිට ඒ නිදහස් කර ගැනීම සඳහා කිසියෙකුට යමක් කරන්න බෑ. නිදහස් කර ගැනීම සඳහා අරමුණු වසාගෙන ගන්නා වූ කිසිදු භාවනාවකින් ඉඩකඩ ලැබෙන්නේ නෑ. අතක තබා ගන්න වෙනවා. අරමුණට මුහුණ දීලා අරමුණ එන්න ඇරලා අරමුණේ නොයල්මින් නිදහස් වෙන තැනට අපට පාර පාදා ගන්න පුළුවන් වෙන්න වෙනවා. මොකක්ද ඒකට පෙන්වන්නේ? සංයෝජන සූත්‍රයකට පෙන්නනවා. සංයෝජනේසු භික්ඛවේ ආදීනවානුපස්සිනෝ විහෙරතෝ. එහි ආදීනව බලමින් වාසය කරන්නවා. අර ආදීනව කියන්නේ හේතු තැබුවොත් අපහු හට ගන්න සිද්ධ වෙන එක. එහෙනම් මොකද වෙන්නේ? තණ්හා නිරුද්ධති. අන්න තණ්හා පවඩති වෙනුවට අල්ලගන්න නැත්නම් තණ්හා නිරෝධ පැත්තට යනවා. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. තණ්හා කරන්නේ නැත්නම් අල්ලගන්නේ නැහැ. අල්ලගන්නේ නැත්නම් භව නැහැ. තණ්හා උපාදාන භව නැත්නම් අවිද්‍යා සංකාර නැහැ. එක අරමුණක අවිද්‍යා සංකාර නැහැ. එතකින් හරියනවද? නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. දැන් බලන්න මොකද්ද පේනලා තියෙන්නේ කියලා. පහනට තෙල් සහ වැටිය දාන තාක්කල් පහන ඇවිලෙනවා හේතුව පහනට ආහාර තියෙන නිසා දැල්ලට. ඒ අනුලෝම ප්‍රතිපදාව නැත්නම් මිච්ඡා ප්‍රතිපදාව. ඔබ නවත්තන්න ඕන පහනට තෙල් දාන එක. මේ gedara තියෙන පහනට තෙල් දාන්න එපයි කියලා නෙමෙයි පෙන්වන්නේ. මේ වර්තමාන ස්කන්ධ පංචකයේ ඉදිරියට හේතු තබන එක නොතබනවා නම් තෙල් සහ වැටිය බහලන්නේ නැත්නම් තියෙන තෙල් වලින් දැල්වී නිමා වෙන විට පහනට නොදාන තෙල් වලින් ගැල්ලක් නැහැ. මේ පෙන්වන්නේ ආයත් අනුලෝම පටිච්චසම්පාදයේ සහ පරිලෝම පටිච්චසම්පාදයේ නේද සංයෝජන සූත්‍රයේ. හරි. වැටුණා. එබැවින් අපි දින ගණනාවක් ඔස්සේ මේ පටිච්චසම්පාදයේ අනුලෝම පැත්ත පෙන්වලා Nirodhe පෙන්වන්නට උත්සාහ කළා. ඔබට තිබෙන්නේ ගැඹුරු නුවණක් නම් ඔබ මේ පටිච්චසම්පාදේ නිරෝධේ පංච පාදානස්කන්ධය තුළ දකින්න තමත් වීම තුළ නිර්වෘල් පටිච්චසම්පාදයක් සමුජ්ජා සමාධියට හඳුනා දීම තුළ හඳුනා ගැනීම තුළ ඔබ කර්ම රැස් කරන්නන් වෙනකොට කර්මක්ෂයන් කරන්නන් බවට පත් වෙනවා. එසේ කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව විවර කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනාව උපයෝගී වා හේතු වාසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.